මුලින්ම කතා කරා අපි පංචසීක බල ධර්මයන්. කොහොමද කෙනෙක් කෙනෙකුට ආදරයක් කරුණාවක් තියෙනවා ඒ කෙනා තුළ මොන වගේ ಗುಣධර්මද පිහිටවන්නට ඕන? සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඊළඟ දවසේ කතා කරා මරණය ගැන. මරණය ඉදිරියේ අසරණ වෙන ආකාරය. ඊළඟට අපි කතා කරා කර්මය. අපි බලමු අද කොහොමද කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල අපායගාමි අකුසල් නැසෝවාන් වෙච්ච නැති කෙනෙක් අපායගාමි ආශ්‍රව හිතේ තියෙන කෙනෙක් කොහොමද සුගතියක හිත පිහිටවාගෙන යම් මට්ටමකින් හරි ගැලවිලා යන්නේ අපි ඒ කාරණේ ටිකක් කතා කරමු ඊට කලින් ඔබට මම යම් සිදුවීමක් දෙකක් පෙන්වන්නම් ඔබට තේරෙයි මේ manuss ලෝකේ අපි නොසිතන කොයි තරම් දේවල් සිද්ධ වෙනවද? එක සිදුවීමක් මීට අවුරුදු දෙකකට විතර කලින් බාසුන් නැහැ කෙනෙක් වෙලා හිටපු කෙනෙක් එයාගේ තාත්තගේ විස්තරයක් කියන්න ආපු වෙලාවේ මට කියන හාමුදුරනේ අපේ තාත්තා නැති වෙලා අවුරුදු 10ක් වෙනවා කියලා. බෙල්ලවල දාගෙන තමයි තාත්තා මැරිලා තියෙන්නේ. බොහොම හිතුවක්කාරයි. තනියෙන් ගෙදරකට වෙලා හිටියා මහ ගෙදරට වෙලා දරුවන්ටත් බැන බැන ඉඳලා අන්තිමට බෙල්ලේ වල දාගෙන මැරිලා. අවුරුදු 10කට කලින්. ඊට පස්සේ කිසි කරදරයක් තිබ්බේ නැtei කියෝ. දැන් මෙන්න හිටි හැටි දැන් මාස 6කට විතර කලින් දැන් තමන්ගෙම දුවෙකුට වැහෙනවා. වැහිලා බෙල්ල අල්ලගෙන තමයි කෑ ගහන්නේ. බෙල්ල අල්ලගෙන කෑ ගහලා බිම පෙරලිලා දඟලලා දඟලලා අර අනිත් සහෝදරයන්ගෙන් අහනවා උඹලට මතකද මං හරකෙක් වෙලා උඹලට හිටියා උඹලට මතකද කියලා උඹලට මතකද මං ගෙම්බෙක් වෙලා හිටියා උඹලට මතකද කියලා ඇයි මං ගෙදරට එද්දි උඹලා මාව විසි කරේ ඇයි උඹලා මාව වැසිකිලි වලට දාලා වැහුවේ උඹලට මතක නැද්ද කියලා ඔන්න ඔය විස්තර ටික දීර්ඝව විස්තර අහනවා දැන් ওই ටික දිහා ගත්තාම මේ මහත්ය කියනවා හාමුදුරනේ ඔය කියන දේවල් අපට මහා පුදුමයි කියලා ඒ කියන විස්තර ඒ නංගිට සිහියක් නැතුව ඇදගෙන වැටිලා කෑ ගහලා කියන විස්තර හරියට හරි කීවා ඒ කියපු තැනම තාත්තා මැරිලා අවුරුදු 4කට විතර පස්සේ ඒ වත්තේ පල්ලෙහා වහුපැටියෙක් මැරිලා හිටියා කියලා බෙල්ලේ ලනුව හිර වෙලා. ඒ කියන තැන ඒ විදිහටමයි කියව මැරිලා හිටියේ. ඊට ටික කාලයකට පස්සේ ගෙම්බෙක් ඉන්න ගත්තා කීවා ගිහින් විසි කරනවා විසි කරනවා ආයෙමත් ගෙදරට එනවායි කියලා. බැරිම තැන වැසිකිලි වලක් කපපු වෙලාවේ දාලා වැහුවා කිවල්ලා. දැන් තිරිසං ආත්ම දෙකක් ලැබිලා දැන් පෙරේතේ ඊළඟට. එතකොට බලන්න තාත්තා මැරුණේ කොහොමද? බෙල්ලේ වල දාගෙන. වහු පැටිය මැරුණේ කොහොමද? ඒත් බෙල්ලේ ලනුව හිර වෙලා. දැන් අමනුෂ්‍ය ලෝකේ ඉන්නේ බෙල්ල හිර වෙච්ච වේදනාවෙන්මයි. දැන් ඇඟට ඇතුල් වෙච්ච ගමන් බෙල්ල අල්ලගෙන කෑ ගහලා බිම පෙරලිලා දඟලලා තමයි ওই විස්තර ටික කියන්නේ. බෙල්ල හිර වෙනවා කියලා කෑ ගහනවා. එතකොට ඔන්න කර්මී ස්වභාවය. එතකොට ඔහොම වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ සිදුවීමක් පෙන්වන්නම්. ඉන්දියාවේ හිටපු බොහෝම ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ බොහෝම ධනීය සම්පත් තිබ්බ සිටුවරේ. හැබැයි ලෝභ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මසුරුයි. මේ සිටුවරයා මරණයටපත් වෙලා ටික කාලයකට පස්සේ ඉතින් නගරයේ මිනිස්සු එක එක කතා වුණා. මෙයා නම් මෙහි ඇති, මෙයා නම් මෙහි ඇති. කට්ටිය කිව්ව ඕක බුදුරජාණන් වහන්සේගෙන් හරියට අහගන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිත් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ රසවල් සිටුවරයා බොහෝම ලෝභ මසුරු ජීවිතයක් ගත කරපු කෙනෙක් හරියට කාලා ඇඳලවත් හිටියේ නැහැ. මේ පුද්ගලයා මරණයටපත් වුණා කොහෙද ඉපදුනේ කියලා ඇහුවා. පළවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. මොකද ඒක අවබෝධයට හේතු නැති ප්‍රශ්නයක්. දෙවනි වතාවෙත් ඇහුවා. දෙවනි වතාවෙත් නිහඬ වුණා. තුන්වෙනි වතාවේ ආයෙමත් ඇහුවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අර පුද්ගලයා කොහෙද ඒ සිටුවරයා ඉපදුටි? බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි සමහර ප්‍රශ්නවලට එකෙල්ලේ උත්තර දෙනවා. ඒවට කියනවා ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා. කෙලින්ම ධර්ම අවබෝධයට උපකාර වෙන දෙයක් නම් නිවන් අවබෝධයට උපකාර වෙන ප්‍රශ්නයක් නම් ඒකට කෙලින්ම උත්තරේ දීලා විස්තර කරලා දෙනවා. සමහර ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ යාගෙන් ප්‍රශ්න අහනවා. පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් යමක් විමසද්දී බුදුරජාණන් වහන්සේ යාගෙන්ම ප්‍රශ්න කරලා ඒ ගැටලුවට උත්තරේ යා තුලින්ම මතු කරලා පෙන්නනවා. ඊළඟට තවත් ක්‍රමයක් තියෙන විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහදී උන්වහන්සේ ප්‍රශ්නේ බෙදලා කොටස් කොටස් වශයෙන් අරගෙන ඒවා එකින් එක විස්තර කරලා දෙනවා. තපනීය ප්‍රඥා කියලා තියෙන සමහර ඒවාට උත්තර දෙන්නෙම නැහැ බුදුරජාණන් වහන්සේ. ඒවා අවබෝධයට උපකාර වෙන්නේ නැති පටලැවිලි සහගත Tamanටත් අනුන්ටත් වැඩක් නැති ප්‍රශ්න. බොරුවට අහන ඒවා තියෙනවනේ. ඒවට උන්වහන්සේ නිහඬයි. එවැනි ප්‍රශ්න 10ක් තියෙනවා විනය ධර්මයේ. බුදුරජාණන් වහන්සේ උත්තර දීප් නැති. තවත් ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් සමහර ප්‍රශ්න අහද්දී ඒවා නිකන් ගැටලු සහගත නම් උන්වහන්සේ පිළිතුරු නොදී ඉඳලා තුන්වෙනි වතාවේදී උත්තරේ දෙනවා. මේ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සිටුවරයා ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා. දැන් මේ ආරංචිය දැන් මෙන්න ගියා හැමතැනම. ඒක බොහොම රසවත් දෙයක්නේ. අන්න අසවලා බල්ලෙක් වෙලා වන්න බුදුරජාණන් වහන්සේ කීවා කියලා දැන් කතාව ගියා. දැන් මේක ආරංචි වුණා මේ සිටුවරයාගේ පුතාට. දැන් බොහොම තරහ ගියා ලැජ්ජයි දැන්. දැන් සිටුවරේ අපේ තාත්තා කොහොමද බල්ලෙක් වෙන්නේ අපි ගිහින් අහගන්නම්කෝ කියලා දැන් ආ බුදුරජාණන් වහන්සේගේ විස්තරය අහන්න. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මෙවැනි දෙයක් ප්‍රකාශ කරාද? මෙන්න මිනිස්සු මෙහෙම කතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරේ නොදී බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ගෙදර ඉන්න බල්ලට අද ගිහිල්ලා හොඳට කන්න දෙන්න කියලා. හොඳට කැමති ආහාර පාන වලින් හොඳට සංග්‍රහ කරන්න කියලා බල්ලට. හොඳට නිදි කරවන්න කිව්වා නාවල එහෙම හොඳට අරගෙන කන්න දීලා නිදා ගන්නකොට නිින්ද යාගෙන එනකොට ඔළුව අත ගාලා තාත්තී කියලා ආදරෙන් කතා කරන්නේ. ආදරෙන් ඔළුව අත ගාලා අහන්න කිව්වා තාත්තේ අර හම්බ කරලා හංගපු රන් කහවණු ටික කොහෙද තිබ්බේ කියලා. කෝටි ගාණක් හම්බ කරලා හංගලා. දැන් පුතාට හොයාගන්න විදිහකුත් නැහැ. දැන් පුතාට ආපු ප්‍රශ්නෙත් අමතක උනා. බල්ලිග්ගෙන් හරි කමන්නේ නැහැ. සල්ලි ටික හම්බ වෙනවනම් බොහොම සතුටින් බුදුරජාණන් වහන්සේටත් වන්දනා කරලා දැන් ගියා. ගිහිල්ලා ඒ විදිහටම නාවල හොඳට කන් දීලා නිද නිින්ද යාගෙන ඉද්දි ඔළුව අත ගාලා තාත්තේ කොහෙද අර සල්ලි ටික තිබ්බේ කියලා ඇහුවා. මේ බල්ලා එහෙම නැකිట్లా බිම පහුරු ගාගෙන පහුරු ගාගෙන ඉව කරගෙන ගිහිල්ලා වත්ති කිරෝලකට ගිහිල්ලා අත් දෙකෙන් පහුරු ගෑවා. ඉක්මනට එතන සේවකයෝ දාලා හාරලා බලද්දි මෙන්න කෝටි ගාණක් කහවණු හංගපු දේවල්. අන්න එළි වුණා. එතකොට එවැනි සිදුවීම් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වෙලා තියෙනවා. ඒ නිසා සංසාරේ යන කෙනා Tamanට කැමති විදිහට සැප පහසු තැන්වල විතරක් මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකයට දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකයට එහෙම සැරිසරමින් යන ගමනක් නෙමෙයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සංසාරික සත්වයාට සතර අපාය හරියට මහගෙදර වගේ කියලා. දැන් අපි වැඩිපුරම ඉන්නේ කොහෙද? මහගෙදර. ගෙදර තමයි ඉන්නේ. කලාතුරකින් රසාවට යනවා ආයෙ ඉන්නේ කොතනද ගෙදරට? පාරට ගියත් බඩුවක් මුට්ටුවක් ගන්න ගියත් ආපහු හැරිලා ඉන්නේ ගෙදර. ඒ වගේ මේ සංසාරික සත්‍යය වැඩිම කාලයක් ජීවිතේ ඉපදෙන්නේ ජීවත් වෙන්නේ විඳවන්නේ සතර අපාය තුල. ඒ නිසා මෙන්න මේ අනතුරක් තියෙන නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ අප්‍රමාදීව මේ අපායෙන් මිදෙන්න මහන්සි ගන්න කියලා. අපි බලමු කොහොමද මේ අපායගාමී අකුසල් වලින් මිදෙන්න. මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙනවා ධනංජානි සූත්‍රය කියලා. ධනංජානි කියන බ්‍රාහ්මණයා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහින් හිත පිහිටවපු හැටි තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මිත්‍රෙක් හිතවත් දායකෙක්. උන්වහන්සේ සවැත් නුවරට වැඩම කරපුවාම මේ දරංජානි බ්‍රාහ්මණයවත් ඒ පැත්තේ පින්ඩ පාති හරි ඒ පැත්තේ චාරිකාවේ හරි වඩිනවා නම් මුණ ගැහිලා කතා කරලා යනවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතරම කියනවා ඔහොම ජීවත් වෙන්න එපා, ওই වගේ පව්කාරකම් කරන්න එපා, දුස්සීල ජීවිත ගත කරන්න එපා, ධර්මී හැසිරෙන්න කියලා අවවාද කරනවා. එතකොට මෙයා කියනවා ස්වාමීනි අපට වැඩ තියෙනවා. අපිට ඉතින් ඔබ වහන්සේලාට වගේ අපිට පිරින්දෑවරු ඉන්නවා දරුවෝ ඉන්නවා මේ අයට හම්බ කරන්න ඕනේ දෙමව්පියන්ට සලකන්න ඕනේ නෑදෑයන්ට සංග්‍රහ කරන්න තියෙනවා අපි ඉතින් ධර්මේනුත් හොයනවා අධර්මේනුත් හොයනවා කියලා ඒ නිසා පස්සේ බලමු කී ඔය සීල් කොහොම හිටියා ඉඳලා හිටපු ගමන් මෙන්න මරණාසන්න වුණ අසනීපයක් හැදිලා එක්තැන් වෙලා දැන් රෝගේ දවසින් දවස වැඩි වෙලා ඇඳට වැටුණාට පස්සේ ඔන්න මතක් වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේව. ඉක්මනට සේවකයෙකුට කතා කරලා කියනවා අනේ ඉක්මනට ගිහිල්ලා ජේතවනාරාමයට ගිහිල්ලා ඉස්සල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා ඊට පස්සේ යන්න කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට. ගිහින් උන්වහන්සේට වන්දනා කරලා කියන්න කිව්වා මේ දනංජානි බ්‍රාහ්මණයා වන්දනා කරන්න ඉක්මනට එන්න කියලා. මට ඉන්න බෑ මගේ මුළු ඇඟම දනවා මේ කටුවා විස්තර කරනවා මරණාසන්න වෙනකොට පේන නිමිති ගැන විස්තරයක් තියෙන අටුවා. එතකොට බොහෝ වෙලාවට නිරේ යන කර්ම හැදිලා නම් එයාට ගිනිදැල් පේන්න පටන් ගන්නවා. මරණාසන්න දින කීපය තුල ගිනිදැල් පේනවා. මුළු ඇඟම දනව පිච්චෙනවා වගේ දැනෙනවා. මේ දනංජානි බ්‍රාහ්මණයාගේ අකුසල කර්මය කොයිතරම් බලවත්ද කියන්නේ කෙලින්ම නිරේ යන්න තමයි කර්මය හැදිලා තිබ්බේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරා වැඩම කරලා ආහනෝ දනංජානි දැන් කොහොමද ඔබේ දැන් රෝග තත්ත්වය කොහොමද කියලා අනේ ස්වාමීනි පුදුමාකාර කායික වේදනාවක් තියෙන කියලා ඒ කායික වේදනාව උපමා තුනකින් විස්තර කරා මම එදා මරණය ගැන කරන දේශනා විස්තර කරා කොහොමද කායික වේදනාවක් දැනෙන්නේ මැරෙනකොට මේ බ්‍රාහ්මණය කියන ස්වාමීනි තියුණු කඹයක් අරන් මගේ ඔළුව වටේ වෙලලා කිටි කිටි ගාලා දෙපැත්තට හිර කරනවා වගේ විශාල වේදනාවක් ඔළුව ඇතුලෙන් දැනෙනවා. මස් කපන පිහියක් අරන් මගේ බඩ තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙන් අදිමාත්‍ර වේදනාවක් දැනෙනවා කියලා. ඊළඟට මුළු ඇඟම පුච්චනවා වගේ ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ ඇඟම දනවා කියලා. අර තේජෝ ධාතුව බැහැර වෙද්දී මරණයේදී ආයුෂ් මාච විඥාන ආයුෂ අවසන් වෙනකොට උණුසුමයි විඥානයයි දෙක බැහැර වෙලා යනවා. එතකොට මේ තේජෝ ධාතු උණුසුම බැහැර වෙන්නේ විශාල කායික වේදනාවක් එක්ක. ඔබ දැකලා ඇති සමහර අය දවස් ගණන් මැරෙන්න පණ අදිනවා. එතකොට ඒ වගේ අර දැනෙච්ච කායික වේදනාව කියන අනේ ස්වාමීනි මේ වගේ වේදනාවක් දැනෙනවා. ඊටත් වඩා ඉවසන්න බැරි විශාල බයක් ඇති ගැනීමක් පේනවා මුළු ඇඟම රත් වෙනවා පිච්චෙනවා වගේ ගිනිදැල් පේනවා ඒක. දැන් කොහෙද කර්මය හැදිලා තියෙන්නේ? නිරයට. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා දැන් බ්‍රාහ්මණය හොඳට මේ කියන දේ තුල සිහිය පිහිටව ගන්න කියලා උන්වහන්සේ වදාලා නිරේ ආදීනවම සිහි කරලා ඒ කියන ධර්ම කරුණු සිහි කර කර තිරිසන් ලෝකේ හිත පිහිටව ගන්න කිව්වා. ඇයි ඒ? තිරිසනෙක් කරන්න හදන්නේ මොකද එකපාරට ගන්න බෑ උඩට. නිරේ යන්නේ ඉන්න කෙනාව එකපාරට manuss ලෝකෙන් තියන්න දිව්‍ය ලෝකෙට ගෙනියන්න බෑ. කර්මය හැදිලා තියෙන්නේ නිරේට. ඒ නිසා ඒ නිරේ ගැන ආදීනව සිහි කර කර ඒ වෙලාවේ සීලේක පිහිටෙව්වා සීල් සමාදන් කරලා ධර්ම කරුණු කීකින් නිරේ ආදීනව පෙන්වලා දෙනවා නිරේ කෙරේ කලකිරෙන්න කියනවා ඒකට ඒ ආදීනව සිහි කරලා තිරිසන් ලෝකේ හිත පිහිටව ගන්න කිව්වා ඊට වැඩිය ටිකක් හරි සැපයි කිව්වා. අරකෙ පිච්චි පිච්චි ඉන්නවට වැඩිය හොඳ නැද්ද? ඊට පස්සේ බොහොම බයෙන් තැති ගැනීමෙන් අර කියපු දේ අහගෙන දැන් මේ මරණාසන්න මොහොතේ මේ වේදනාව මැද්දේ අහගෙන ධර්ම කරුණ වලට හිත යොමු කරගෙන ආදීනව සිහි කරද්දී ඔන්න ටික වෙලාවක් යද්දී නිරයෙන් හිත මිදිලා තිරිසන් ලෝකේ හිත පිහිටියා. අනේ ස්වාමීනි දැන් නම් අර ගිනි දැල් පේන එක පිච්චෙන ගතිය නැtei කියන. ඒ කායික වේදනාව තියෙනවා. ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය දැන් ඔබ තිරිසන් ලෝකේ කියන්නේ දුක් සහිත තැනක් කියලා. තිරිසන් ලෝකේ ස්වභාවයේ එකිනෙක බලවත් සතා එක එකව මරාගෙන කන ස්වභාවයක් තියෙනවා. එතකොට විශාල බයකින් තැති ගැනීමකින් දුකසේ ජීවත් වෙන තැන. ඒ නිසා තිරිසන් ලෝකේ ආදීනව සිහි කරලා තිරිසන් ලෝකේ ගැන කලකිරිලා පෙරේත ලෝකේ හිත පිහිටව ගන්න කියනවා. ඊට වැඩිය ටිකක් හරි හොඳයි කියනවා. එතකොට එතනින් උඩට ගන්න බැරි වෙලාවත් ඒ වෙලාවක මැරුණා නම් එක්ක පෙරේත ලෝකෙ උපදිනවා. දැන් මේ බ්‍රාහ්මණය අර කියන කරුණ හොඳට නුවණින් විමසමින් තිරිසන් ලෝකේ ආදීනව සිහි කරා. ආදීනව සිහි කර කර තිරිසන් ලෝකෙන් හිත මුදවගෙන പ്രേත ලෝකයේ තුල හිත පිහිටව ගත්තා. මොන බලන්න ගන්න තියෙන අමාරු. එතකොට මේ වෙලාව පණ ගියා නම් එක්ක තිරිසන් ලෝකෙ එක්ක පෙරිත ලෝකෙ. ඊළඟට අනේ ස්වාමීනි දැන් නම් අච්චර කරවලක් බයක් දැනෙන්නේ නැහැ කියලා හිතට. ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර පිහිටවපු සීලේ කරුණු පෙන්වලා දීලා දැන් ඔබ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. හොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. මේ මරණ මොහොතේ හරි මේ පිහිටපු සීලය ගැන සිහි කරන්න කරපු පරණ වැරදි තියෙනවා නම් ඒ ඔක්කොම හිතින් බැහැර කරන්න මං දැන් සිල්වත් කෙනෙක් කියලා හිත පිහිටව ගන්න. කියලා කිව්වොත් දැන් പ്രേත ලෝකේ ආදීනව සිහි කරන්න. සිහි කරමින් මනුස්ස ලෝකේ හිත පිහිටවන්න කිව්වා. පෙරේත ලෝකේ කියන්නේත් අනන්ත දුක් සහිත තැනක්. සීම්සොටු මල මුට්ට තමයි ලෙව කකා ඉන්න තියෙන්නේ. අන්න බලන්න තියෙනවා මේ පේතවත්තුයි පෙරේතයන් කන බොන දේවල්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේම ආත්ම භාව පහකට කලින් අම්මා වෙලා හිටපු කෙනෙක් පෙරේතියක් වෙලා කියන විස්තරයක් තියෙනවා සාරිපුත්ත මාතා පේතවත්තු. සාරිපුත්ත ආමුදුර අහනවා මොනවද කන්නේ බොන්නේ? අනේ ස්වාමීනි මෙච්චර කාලයක් කෑවෙවිය මෙන්න මේවා කියලා විශාල ලිස්ට් එකක් කියාගෙන යනවා. ලේ, සොටු, සෙම, පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීර වලින් ගලන නොඑක් අසූචි වර්ග, මල මුට්ට, දරුවෝ ලැබෙනකොට ගලන ගැප් මල, මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල්, ඒවා තමයි කියන ඕජස්, ඒවා තමයි කියන අපේ ආහාර. ඔය අපි හැමෝම ওই පෙරේත ලෝකවල රස කර කර ඉන්නේ නැති ඉතින්. දැන් මේ manuss ලෝකෙට ආවට. ඒ නිසා එවැනි භයානක අනතුරක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අර බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය මේ പ്രേත ලෝකේ ආදීනව සිහි කරලා manuss ලෝකෙ හිත පිහිටවන්න මේ ಗುಣධර්ම ගැන හිතන්න කියලා. කොහොම හරි උත්සාහයෙන් අර කියපු ධර්ම කරුණු සිහි කරගෙන අර පරණ අකුසල් හිතින් අතහැරලා මම දැන් සිල්වත් කෙනෙක් කියලා හිත හදාගෙන තුනුරුවන් කෙරෙහි හිත පිහිටෝගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ කියන කරුණ කෙරෙහි සද්ධාව ඇති කරගෙන ලොකු උත්සාහයක් ගනිද්දී ඔන්න මරණ මංචකේ හිත මිදුණ පෙරේත ලෝකේ මිදිලා මනුස්ස ලෝකේ හිත පිහිටියා ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන බ්‍රාහ්මණය දැන් මේ manuss ලෝකේ දුක් සහිතයි කියලා manuss ලෝකේ ආදීනව සිහි කරන්න කියනවා. සිහි කළා තමන් තුල මෙන්න මේ කරුණු පහ දැන් හොඳට තමන් තුල දකින්න කිව්වා. සද්ධාව, සිල්වත්කම, ධර්මඥානෙ, ත්‍යාගයේ ප්‍රඥාව. ජීවිතය තුළ ඒවා දියුණු කරලා නැති වුණත් ඒ මොහොතේ හරි සීලයක පිහිටවල ඒ කියන කරුණු කෙරෙහි සද්ධාව ඇති කරවලා ඒ ගුණ ධර්ම සියුම් හරි Taman තුර තියනවාද කියලා සිහි කළා චාතු මහරජික දිව්‍ය ලෝකෙ හිත පිහිටවන්න කියලා. manuss ලෝකේ ආදීනවම සිහි කරන්න කිව්වා. දැන් මේ manuss ලෝකෙට ඇවිල්ලා කරගත්ත ටික නේ. මරණ මංචකයට වැටෙනකම පුළුවන් වුණාද ධර්මයේ කරා යන්න? බැරි වුණා. ඒ නිසා manuss ලෝකෙ දුක් සහිතයි. ධර්මයේ දියුණු කරන්න පහසුයි දිව්‍ය ලෝක. ඒ නිසා දිව්‍ය ලෝකයේ හිත පිහිටවන්න කියලා ඔන්න චාතුම් මහරජිකේ හිත පිහිටවන්න කරුණු පහක් පෙන්වලා දුන්නා. මොනවද? සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා, සීක බල. ඒවා තිබ්බොත් තමයි දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන්. නැතුව හිත පිහිටව කියලා උපදින්න බෑ. ඊළඟට දැන් ඒ කරුණු විස්තර කර කර දැන් බණ කී කිය තමයි මේ හිත පිහිටවන්නේ. නිකන් හිත පිහිටවන්නේ මේ ධර්ම කරුණු විස්තර කියමින් හිතේ සද්ධාව මතු කර කර හිත පිහිටවන්නේ. මේ විදිහට එකින් එක දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට හිත පිහිටවගෙන ගියා. චාතු මහරජිකේ කෙරේ කලකිරিলা තාවතිස්ස දිව්‍ය ලෝකෙ හිත පිහිටවන්න. තාවතිස්සේ කෙරේ කලකිරিলা යාම දිව්‍ය ලෝකෙ හිත පිහිටවන්න කියලා. මේ විදිහට එකින් එක එකින් එක හිත පිහිටවමින් අර සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්මයන් ගැන විස්තර කරමින් බණ කියාගෙන යනකොට අර බ්‍රාහ්මණයාගේ හිත අර කියපු ධර්ම කරුණු තුල හොඳට තැම්පත් වෙලා හිතේ සමාධියක් ඇති වුණා. ඔන්න මරණ මංචකේ පින. සමාධියක් ඇති වෙච්ච සැනින් හිත පිහිටියා බ්‍රහ්ම ලෝකේ. ඇයි සමාධියත් එක්ක හිත පිහිටන්නේ බ්‍රහ්ම ලෝකේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කල්පනා කරා දැන් මේ බමුණු ආශා කරන්නේ බ්‍රාහ්මණයෝ බ්‍රහ්ම ලෝකේ උපදින්න තමයි ඒ අයගේ එකම බලාපොරොත්තු. මහා බ්‍රහ්මයා තමයි අදහන්නේ. ඒ නිසා ওই මදය කියලා උන්වහන්සේ කල්පනා කරලා කිව්වා එහෙනම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ තුලම හිත පිහිටවාගෙන භාවනා කරන්න කියව දැන් වෙන කිසිම දෙයකට හිත යොමු කරන්න එපා කායික වේදනාවටවත් නීවරණ වලටවත් හිත යොමු කරන්නේ නැතුව භාවනාවේ හිත පිහිටවගෙන මෛත්‍රී කරන්න කරුණාව පතුරවන්න මුදිතා උපේක්ෂාව පතුරවන්න කියලා භාවනාවක් කියලා දීලා උන්වහන්සේ වැඩම කරා ටික දුරයි සිටුමැදුරෙන් එළියට බහැලා උන්වහන්සේට වැඩම කරන්න පුළුවන් උනේ සැනින් අර ධර්ම කරුණුම සිහි කර කර භාවනාවෙම හිත පිහිටවගෙන නැදී එහෙම මරණයටපත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට අනුශාසනාව කරලා ජේතවනාරාමයට වැඩම කරද්දි බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට ඇවිල්ලා උන්වහන්සේ වළින දිහා බලාගෙන ඉඳලා ඈත තියා මහනවා ඇයි සාරිපුත්තේ පුද්ගලයාව එතනින් නැවැත්තුවේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉඳලා නැද්ද? සම්පූර්ණයේ සිදුවීම ජේතවනාරාම ඉඳන් උන්වහන්සේ දිවසින් බලාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ පුද්ගලයාට ඉන්ද්‍රිය ධර්ම තිබුණා ධර්මය අවබෝධ කරගෙන මරණයටපත් වෙන්න. අඩු ගානේ සෝවාන් ආදී මාර්ගඵලයකටවත්පත් වෙන්න පිනක් තිබ්බා. නමුත් ඒ ඉන්ද්‍රිය ධර්ම දකින්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ නැහැ. ඒ නිසා උන්වහන්සේ බ්‍රහ්ම ලෝකෙන් නවත්තලා ආපහු නමුත් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිබුණා නම් එතනින් නවත්තන්නේ නැහැ. අනිත්‍ය පැත්ත කියලා දීලා අනිත්‍ය වශයෙන් සිහි කරන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න හැටි කියලා දෙනවා. මේ විදිහට වඩන්න කියලා. ඒ විදිහට සිහි කරලා හිත පිහිටවල අනිත්‍ය වශයෙන් සිහි කරගෙන ඉන්නදී මැරුණා නම් සමාහිත සෝවාන් වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ වෙනකොට බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. ඊට පසුව දාම ධනංජානි කියන මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා වන්දනා කරලා ගිය අවස්ථාවක් දේවතා සංයුක්තේ සඳහන් වෙනවා. එතකොට බලන්න මරණාසන්න මොහොතක පවා අපායගාමී වෙන අකුසලයක් හැදිලා තිබුණත් එයා ළඟ කල්යාණ මිත්‍රයෙක් හිටියොත් බැයිද යාව සුගතියකට ගන්න? පුළුවන්. ඒ නිසා වටිනාම දේ තමයි මරණාසන්න කෙනෙක් ළඟ ඉන්න අයගේ ලොකු වගකීමක් තියෙනවා. මරණාසන්න කෙනා ළඟ ඉන්න අය හූ කියාගෙන කොණ්ඩේ කඩාගෙන දාලා යන්න එපෝ කියාගෙන ඇඟට පැන්නොත් මොකද වෙන්නේ? මනුස්ස ලෝකේ ඉන්න ඉන්න කෙනා නිරෙන් අතර වෙන්නේ ඊට පස්සේ. එක්ක පිරිත ලෝකෙන් අතර වෙන්නේ. තවත් බයෙන් තැති ගැනීමෙන් අසරණ වෙලා අන්ත අසරණ වෙලා මලමුට්ට පහ වෙලා මැරෙන්නේ බයට ඊට පස්සේ. ඒ නිසා මරණාසන්න අයට සමහර වෙලාවට නොදැනුවත්වම හතුරු බවට පත් වෙන්නේ කවුද? ළඟ ඉන්න අය. ඒ නිසා තමන් දරුවෝ ඥාති හැම කෙනෙක්ම දැනගන්නට ඕනේ කෙනෙක්ගේ ජීවිතයේ අවසාන වටිනාම මොහොත තමයි මරණාසන්න මොහොත. ඒ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. අඩන්න, කෑ ගහන්න, හූ කියන්න, වැළපෙන්න, හොල්ලන්න ඒවෙන් වෙන්නේ තව තවත් ඒ පුද්ගලයාව අසරණ කිරීම. ඒ නිසා අන්න බලන්න කල්යාණ මිත්‍රෙක් දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රෙක් මරණාසන්න මොහොතේ හම්බෙච්ච නිසා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. උන්වහන්සේ හමුුන් නැත්නම් මේ වෙනකොටත් එහෙනම් නිරේ. ඒ නිසා මරණාසන්න මොහොතේ පවා යාව සුගතිගාමි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු අපි කොහොමද කෙනෙක් කොහොමද තමන්ගේ ජීවිතය තුළ සුගතියක හිත පිහිටවන්නේ කියලා. දැන් අර මරණාසන්න කෙනාට සුගතියේ හිත පිහිටවන ක්‍රමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වනවා. දැන් අපි manuss ලෝකේ ඉන්න අපි දැන් ඔබ බණහන අය සීලයක් දියුණු කරන්න මහන්සි ගන්න පිරිසක් ධර්මඥානයක් තියෙනවා. දන් පෑන් දෙනවා. තමන්ගේ ශක්ති පමණින් අතහැරීම පුරුදු කරන ජීවිතය තුළ. නැති බැරි අයට උදව් උපකාර කරනවා පිහිට වෙනවා. බණ භාවනාවන් දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා ජීවිතය තුළ. එතකොට ඔබ තුල සද්ධා, සීල, සුත ත්‍යාග ප්‍රඥා ප්‍රඥාව ගැඹුරින් වැඩිලා නැති වුණත් අර ಗುಣධර්ම Taman තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ಗುಣධර්ම ටික ටික හරි දියුණු කරගත් අයට පුළුවන් නිතර නිතර සිහි කරන්න මා තුල මේ මේ ಗುಣධර්ම තියෙනවා. ඒ ගුණ ධර්ම ගැන හිතලා තමන් කැමති දිව්‍ය ලෝකයක හිත පිහිටවලා හිත පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා දේවතානුස්සති භාවනාව. මේක විස්තර කරන්නේ සංයුත්ත නිකායේ මහා නාම සූත්‍ර විස්තර කරනවා සෝවාන් වෙච්ච පුද්ගලයා නිතර සිහි කරන භාවනා හයක්. සෝවාන් පුද්ගලයාත් නිතර බුදුගුණ සිහි කරමින් බුද්ධානුස්සතිය වඩනවා. නිතර ධර්මයේ ගුණ සිහි කරමින් ධම්මානුස්සති භාවනා වඩනවා. නිතර සංගුණ මෙනෙහි කරමින් සංඝානුස්සතිය වඩනවා. තමන් සමාදන් වෙලා ආරක්ෂා කරන ශික්ෂාපද ගැන සිහි කර කර සීලානුස්සති භාවනාව වඩනවා. ඊළඟට ත්‍යාගයේ තමන් තුළ තියෙන අතහැරීම තමන්ගේ මසුරු මල දුරු කරලා දන් පෑන් දෙන්න තමන් තුළ තියෙන දක්ෂතාවය මේ ගැන නිතර සිහි කරනවා. මම මේ රජෙකුට බයව කාටවත් බය දන් දෙනව නෙමෙයි. මම දන් පෑන් දෙන්නේ මම සද්ධාවේ. මම බොහොම පිරිසිදු සිතින් අන් අයට දන් පෑම් දෙන්නේ මේක මා තුළ තියෙන ගුණයක්. එතකොට ඒ විදිහට තමන්ගේ ගුණධර්ම තමන්ම අගය කරගනිමින් තමන් තුළ තියෙන ත්‍යාග සම්පත්තිය ගැන සිහි කරනවා. ඒ වගේම බණ භාවනා කරන කෙනෙකුට විදර්ශනා ආදී භාවනාවන් වල යෙදෙන කෙනෙකුට ධර්මීය ගැන තමන් තුළින් තමන් අනිත්‍ය වශයෙන් වටහාගෙන තියෙන හැකියාව ඒකට කියන ප්‍රඥාව. අන්න ඒක සිහි කරන්න පුළුවන්. එතකොට තමන් තුළ සද්ධා, සීල, සුත ත්‍යාග ප්‍රඥා කියන කරුණු පහ තියෙනවා නම් මජ්ක්‍ධිම නිකායේ සංඛාර උප්පත්ති සූත්‍රයේ තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙන කෙනෙකුට හිත පිහිටවන්න පුළුවන් මම manuss ලෝකේ අසවල් පවුලේ අසවල් කෙනාගේ කුසේ උපදිනවා. මරණින් මත්තේ කියලා හිත පිහිටවලා එතන උපදින්න පුළුවන්. මොකද්ද ඒ උපදින්න එයා තුල තියෙන හැකියාව? සීක බල. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඉබේ උපදිනව නෙමෙයි. හේතුවක් නිසායි ඵලයක් හටගන්නේ. එතකොට ඉපදීම නැමැති ඵලයට හේතුව විපාක පිනිස්ස සකස් වෙන කර්මය භවපච්චයා ජාති. එතකොට මේ කර්මී හැදෙන්න හේතු වෙන සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී හේතුව Taman තුල තියෙනකොට Tamanට හිත පිහිටුවල වඩන්න පුළුවන් එතන. පුරුදු කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට Taman තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙනවා නම් එයාට manuss ලෝකේ යම් තැනක හිත පිහිටවලා උපදින්න පුළුවන්. එයාට manuss ලෝකේ කැමති නැත්නම් බූමාටු දෙවියන් අතර මම මේ විදිහට උපදිනවා කියලා හිත පිහිටවන්න පුළුවන්. එහෙම නැත්නම් චාතුම් මහරජික දිව්‍ය ලෝකේ මං අසවල් තැන මේ විදිහට උපත කරා ගිහින් ධර්මීය කරා යනවා කියලා හිත පිහිටවලා උපදින්න පුළුවන්. යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන මේ අනිත් සෑම දිව්‍ය ලෝකයකම හිත පිහිටවන්න පුළුවන් තමන් තුල තියෙන ಗುಣධර්ම පහ ගැන හිතලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොහොමද දේවතානුස්සතිය වඩන්නේ ඒක භාවනාවක් වශයෙන් සිහි කරන්න පුළුවන් මම ටිකක් පෙන්නලා දෙන්නම් දැන් සාමාන්‍ය ජීවිතයේ තුල ඔබ සිහි කරනවා මා තුල ඔබ නිතර තුනුරුවස් ගුණ තියෙන සීල සමාදන් වෙලා ගුණ ධර්ම රකින්න කෙනෙක්. එතකොට ඔබ හිතනවා මා තුල Taman තුලින් බලනවා මා තුල තුනුරුවන් කෙරෙහි සද්ධාාවක් තියෙනව නේද? තුනුරුවන් කෙරෙහි මගේ හිතේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ගැඹුරින් ගොඩ නැගිච්ච විශ්වාසයක් සද්ධාාවක් තියෙනවා. ඒක මගේ සීක බලයක්. සද්ධාව දියුණු කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන් ඉන්නවා. එතකොට තමන් තුළ තියෙන ಗುಣධර්මයයි මේ දෙවියන්ගේ තියෙන මානසික ಗುಣධර්මයයි සමානයි. එනම් මං සුදුස්සේ. ඊළඟට මම සිල්වත් කෙනෙක්. මම මේ මේ මේ මේ ශික්ෂාපද ආරක්ෂා කරනවා. තමන් තමන් ගැන විමසලා බලනවා. තමන් සීලේ අවංකව දියුණු කරනවා නම් අන්න තමන්ට ලොකු හෘද සාක්ෂිය තුල ලොකු ආත්ම විශ්වාසයක් තියෙන මම සිල්වත් කෙනෙක්. තමන් අපි ගම ඔබ කැමති කියලා තුසිත දිව්‍ය ලෝකේ හිත පිහිටවන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යා හිත පිහිටනවා තුසිත දිව්‍ය ලෝකේ ඉන්නවා ධර්මයේ දියුණු කරන දෙවිවරු මාර්ගඵලලාභී දෙවියන් ඉන්නවා ඒ අය සීලේ දියුණු කරලයි මේ දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙන්නේ. එහෙනම් මම සිල්වත් කෙනෙක්. ඒ අය සිල්වත් පිරිසක්. මා තුළ මේ මේ ආකාරයේ ධර්ම කරුණු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දැනුමක් තියෙනවා. ධර්මඥානයක් තියෙනවා. තුසිත දිව්‍ය ලෝකයේ ඉන්න ධර්මයේ ගැන දියුණු කරපු ධර්මයට ආස කරන ධර්මය අවබෝධ කරගත්ත දෙවියන් තුල ධර්මඥානය තියෙනවා. එතකොට දහම් දැනුමින් සමානයි. මම අතහැරීම පුරුදු කරන කෙනෙක්, දන්පැන් දෙන කෙනෙක්, ලෝභකම නැති කෙනෙක්, මසුරු මල දුරු කරන්න උත්සාහයක් ගන්න කෙනෙක්. ඒ විදිහට දන්පැන් දීලා අතහැරීම පුරුදු කළා තමයි දිව්‍යවරු දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා මා තුරත් ඒ ගුණ ධර්ම තියෙනවා. තුසිත දිව්‍ය ලෝකේ දෙවියන් තුරත් ඒ ගුණ ධර්ම තියෙනවා. ඊළඟට මම භාවනා වශයෙන් ධර්මයේ දියුණු කරන කෙනෙක්, ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කෙනෙක්. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන එක මමත් නිතර නුවණින් විමසනවා. මේ ගැඹුරු කරුණම අවබෝධ කරගත්ත දෙවියන් ඉන්නවා දිව්‍ය ලෝකවල. ඒ අයගේ අවබෝධයත් මම දිනු කරන ධර්මඥානයත් එකම ගුණ ධර්ම ප්‍රඥාව නැමැති සීක බලයයි ඒ වැඩේ. ඒකට මේ විදිහට Taman තුල තියෙන අර සීක බලත් ඒවා දිනු කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන් තුල තියෙන සීක බලත් ගැන සිහි කරලා යා හිත පිහිටවනවා මම කවදා කොයි මොහොතේ කුමන ආකාරයෙන් මොන විදිහට මරණයටපත් වුණත් මම මරණින් මත්තේ තුසිත දිව්‍ය ලෝකයේ දෙවියන් අතර ඉපදිලා ඒ ධර්මයේ දියුණු කරන මාර්ගඵලලාභී දෙවියන් අතර ඉපදිලා ධර්මාවබෝධය කරා යනවා කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන හිත පිහිටෝ. එහෙම හිත පිහිටෝලා පුරුදු කරාට පස්සේ කාලයක් යනකොට එයාගේ කර්මයේ විපාක පිණිස හැදෙන්නේ තුසිතේ තුල හිත පිහිටෝලා ඒක කර්මයේ විපාක පිණිස හැදෙනවා. දැන් මේ කියන කරුණු වැදගත්ම වෙන්නේ සෝවාන් වෙච්ච නැති කෙනෙකුට. සෝවාන් වෙච්ච කෙනා නම් අනිවාර්යෙන් කොහොමද දිව්‍ය ලෝකේ උපත කරා යනවා. සකදාගාමී වෙච්ච කෙනා දිව්‍ය ලෝකේ උපදිනවා. අනාගාමී වෙච්ච කෙනා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. නමුත් මාර්ගඵලයක් අවබෝධ කරන්න කලින් අනතුර තියෙන්නේ ඕනම මොහොතක හිත අභ්‍යන්තරයේ තියෙන ආශ්‍රවයක් මතුවලා අපාගාමී වීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසා අන්නේ අනතුරෙන් මිදෙනවා අපි හිත පිහිටවලා හිත පුරුදු කරොත් සුගතියක. ඒකයි තියෙන රැකවර. දැන් manuss ලෝකේ ධර්මයේ දියුණු කරන්න පරිසරයක් නැහැ. දැන් එන්න එන්න අඩුයි මේක. දැන් බලන්න ලෝකේ කෝටි 650 ඊටත් වඩා ඉන්නවා ජනතාව. ඔබ වගේ මනුස්ස ජීවිත ලැබලා ඉපදිච්ච කෝටි ගාණක් ඉන්නවා මැද පෙරදිග රටවල. ධර්මයක් තියනවාද? ඒ අයට ධර්මයක් දියුණු කරන්න පරිසරයක් නැහැ. ඒතකොට අප්‍රිකානු රටවල ඉන්න කෝටි ගාණක් කන්නත් නැහැ. අන්තාසරණ. ඒත් මනුස්ස ජීවිත ලබපු අය. බටහිර රටවල ඉන්න කෝටි ගාණක් ඒ අයටත් නැහැ. දැන් ඔබ මේ රටවලට ඇවිල්ලා ධර්මයේ දියුණු කරන්නේ ඔබේ රටවල් වලින් ධර්මී ගැන ලංකාවේ ඉන්නේදී ඇති කරගත්ත දැනුම ඒ ආభాෂයේ ඒව තුල තමයි මෙහි ආවත් ඒ තමන්ගේ පරිසරය හදාගත්තේ. ඊළඟට බෞද්ධ නාමයෙන් තියෙන රටවල් බලන්න. දැන් අපි අන්‍ය ආගම් අන්‍ය ජාතික ඔක්කොම අයින් කරමු. ජපානයේ, ටිබෙටේ, ලාඕසේ, කාම්බෝජේ, කොරියාව, චීනේ. අපි මේ කතා කරන චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවාද? ආර්ය ශ්‍රායික මාර්ගයේ වඩනවාද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවාද? ඒව නෑ ඒ අය යම් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන කොම බෝධිසත්වයෝ කියලා හිතාගෙන බුදු බව පතනවා. ඒ අය බුදු පිළිමයට ඔබ දැකලා ඇති ටිබෙට් අය බඩ ගාගෙන වඳිනවා නැගිටිනවා. බඩ ගාගෙන වඳිනවා නැගිටිනවා. ව්‍යායාම කරනවා. සමහරු ගණන් කරනවා. ඒ වඳින වාර ගණන් කර කර ගණන් කර කර යාලා හිතනවා මේ වඳින වාර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අය නිවනට ලං වෙනවා කියලා. ඒතර සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? ඒක මිත්‍යා දෘෂ්ටිය. බුදු පිළිමට වැන්දත් දෘෂ්ටිය අතින් මිත්‍යා දෘෂ්ටිය. ආයි ඔබ දැකලා ඇති අර එකක් කරකවන දැකලා තියෙනවද? නම් මෙහොරින් කුකේ නම් මෙහොරින් කුකේ කියලා කරකවන. ඒ අය හිතනවා ඒක කරකවන වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න නිවනට ලං වෙනවා. එහෙම ලං වෙනවද? බලන්න මේ දෘෂ්ටි. එතකොට බෞද්ධ නාමයෙන් ඉපදුනත් ලෝකේ කීයෙන් කී දෙනාටද ධර්මයක් ලැබිලා තියෙන්නේ? ඒ නිසා ආයමත් මනුස්ස ලෝකයකට આવොත් බැරි වෙලාවත් ඔය තියෙන ටිකක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නමුත් මේ වෙනකොට ධර්මයේ හොඳටම ආරක්ෂා වෙලා තියෙන දිව්‍ය ලෝක තියෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවා. දැන් අපි ගත්තොත් දීඝනිකායේ තියෙන ජනවසබ සූත්‍රය. ජනවසබ කියන්නේ කවුද? බිම්බිසාර රජතුමා. මරණයටපත් වෙලා ජනවසබ නමින් දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. සෝවාන් වෙලා හිටියේ. මේ ජනවසබ දෙවියන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් සකදාගාමී වෙන්න මහන්සි ගන්නවා කියලා දිව්‍ය ලෝකේ ඉඳලා. බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම හොඳයි. කොහොමද දිව්‍ය ලෝක විස්තර කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි පොයේ දවසට සුධර්මා කියන දිව්‍ය සභාවට දෙවිවරු විශාල වශයෙන් රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ බණහන් ස්වාමීනි ඒ රැස් වුණාට පස්සේ සනන්ත් කුමාර කියලා අනාගාමී වෙච්ච බ්‍රහ්ම රාජයේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉඳන් හැම පොයේ දවසකටම බණ කියන්නේ නෝ එතකොට දිව්‍ය ලෝකවල ධර්ම දේශනා කරන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙන් එන අනාගාමී වෙච්ච බ්‍රහ්මයෝ. ඒ අය ධර්මයේ ඉහළින් අවබෝධ කළා එහෙම පිරිනුවන් පාන අය. කියනවා ස්වාමීනි, ඒ බ්‍රහ්මයාගේ ශරීරයේ තියෙන ප්‍රභාස්වර බව නිසා දෙවියන්ටවත් බ්‍රහ්මයාව පේන්නේ නැහැ කියනවා. එච්චරකට දීප්තිමත් ආලෝකයක් නිසා අපට උනත් දකින්න ලැබෙන්නේ ආලෝකය විතරයි කියන. ඒ ආලෝකය තුලින් තමයි කියනවා ධර්ම දේශනා කරන්නේ. එතකොට බලන්න මේ වගේ දේශන ගොඩාක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ওই දිව්‍ය ලෝකයන්ට අධිපති ශක්‍ර දෙවියන් සෝවාන් වෙච්ච කෙනෙක්. ඒක ධර්මයේ තියෙනවා. සක්කපඤ්ඤ සූත්‍රය කියලා දීඝනිකායේ තියෙනවා. දේශනාව අවසන් වෙනකොට ශක්‍ර දෙවිය සෝවාන් වෙනවා. එතකොට ධම්මචක්ක දේශනාව අහලම කී දහහක් දිව්‍යන් මාර්ගඵල ලැබුවද? අභිධර්මය අහලා විශාල පිරිසක් ධර්මය අවබෝධ කරා. රාහුල හාමුදුරුව අරහත් වෙච්ච දේශනාව තියෙනවා සංයුත්ත නිකායේ මහා රාහුල වාද සූත්‍රේ. බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි හාමුදුරන්ට කියනවා මේ පත්කඩේ අරගෙන තථාගතයන් වහන්සේ පිටිපස්සෙන් එන්න කියන අන්දවණේට. බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් නම් රාහුල හාමුදුරන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙනවා. ඒ වෙනකොට කවුරුත් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ රාහුල හාමුදුරන් කියන්නේ මොකටද? නමුත් බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම දෙවියන් ප්‍රීතිගෝසා කරමින් අන්ද වනේ පිරිලා ඉතිරලා හිටියා. අද රාහුල හාමුදුරුවන්ව අරහත්ත්වයට පත් කරනවා. අද තමයි බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට රහත් වෙන්න ධර්ම දේශනා කරන්නේ. අපිත් යම් බණහන්න කියලා පිරිස පිරිලා ඉතිරලා හිටියා. ඒ දේශනාව අවසන් වෙනකොට රාහුල හාමුදුරුව රහත් වුණා. එදා ඒ දේශනාවට ශ්‍රවණය කරපු සියලු දෙවියන් සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් වුණා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපිට ඒ දේශනා ටිකම ගත්තත් පේනවා විශාල වශයෙන් මාර්ගඵල ලැබු දෙවිවරු ඉන්නවා. ඊළඟට තවත් දේශනාවක් මම පෙන්නලා දෙන්නම්. සෝතානු දත සූත්‍රය. ඒකෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙනෙක් manuss ලෝකේ ඉන්නේ නැද්දි ධර්මය අහලා සුතා හොඳට ධාරණය කරගෙන මතක තියාගෙන වචසහ ಪರಿචිතා වචනෙන් කටපාඩම් කරමින් පුරුදු කරමින් භාවනා කරන්න උත්සාහයක් ගත්තනම් ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගත්තනම් එයා තුලර සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා ටික ටික හරි තියෙනවා. එවැනි කෙනෙක් හදිස්සියේ සිහිමුලා වෙලා මැරුණා. බුදුරජාණන් වහන්සේ පෙන්නන අර ධර්මයේ දියුණු කිරීමේ විපාකයක් මත රැස් වෙච්ච පින නිසාම දිව්‍ය ලෝකේ උපදිනවා. ඒ කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ හතරක් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. ඉස්සල්ලාම කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදුනහම එහෙම කෙනෙක් දැන් මැරෙන්නේ සිහි මුලා වෙලා. අපි ගම සමහරලාට අසනීපයක් හැදෙනවා, ස්නායු දුර්වලතාවයක් හැදෙනවා. හොඳට ධර්මයේ පුරුදු කරපු කෙනෙක් යම් ස්නායු දුර්වලතාවයක්, ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි වෙලා කතා කරගන්න බෑ, පණ නමුත් හිත වැඩ කරනවා. සිහිය තියෙනවා. නමුත් සිහිය මතු කරලා කතා බහ කරන්න ශක්තියක් නැහැ. පිටින් බලන කෙනෙක් කියන්න පුළුවන් අනේ යාට කල්පනාවක් නැහැ. අනේ සිහියක් නැතුව මැරුණේ කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම සිහි කල්පනාව නැතුව ගිහිල්ලා යම් දුර්වලතාවයක් නිසා හරි හදිස්සියෙ මැරුණත් ධර්මයේ දියුණු කරපු කෙනා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. එයා ඉපදුනාට පස්සේ ධර්මයේ කරා යන ක්‍රම හතරක් පෙන්නනවා. එතකොට ඒ හැම දේශනාවක් තුලින්ම මතුවලා පේන්නේ ධර්මයේ දියුණු කරපු කෙනාට ධර්මයේ වඩපු කෙනාට සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා පුරුදු කරගත්ත කෙනාට සුගතිය උපදින්න පුළුවන්. හිත පිහිටවාගෙන ධර්මයේ කරා යන්න පුළුවන්. දැන් ඔබ බලන්න දුටු ගැමුණු රජතුමාගේ උප්පත්තිය. ඒත් එහෙමනේ. ඒකට විහාර මහදේවිය ඉල්ලීමක් කරා තමන්ගේ කුසී උපදින්න කියලා. ඒ ඉල්ලීමට අනුව තුන් වතාවක් ප්‍රතික්ෂේප කරා. ඒක මහාවංශේ තියෙන කොටගල කියලා ආරණ්‍ය සේනාසනයක හිටපු ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒතර බොහොම වායෝ වෘදව හිටියා බොහොම සිරිගුණ දහම් රැකලා දිව්‍ය ලෝකේ හිත පිහිටවාගෙන හිටියේ. නමුත් අර ඉල්ලීම මත තුන්වෙනි වතාව ඉල්ලීමක් කරා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මේ මගේ කුසේ පිරිසිඳගෙන රජකමටපත් වෙලා ශාසනය ආරක්ෂා කරන්න. ඒ වෙලාවේ කල්පනා කරා කල්පනා කළා කිව්වා එහෙනම් දේවි ඔබ යන්න කියලා. ඒ වෙලාවේ හිත පිහිටෙව්වා හිත පිහිටෙව්වට පස්සේ මා ඒ සුළු මොහොතකින් මරණයටපත් වුණා. ඒ මව කුසේ ඉපදුණා. එතකොට බලන්න එහෙම හිත පිහිටවලා මිනිස් මව කුසක වුණත් උපදින්න පුළුවන්කම තිබුණේ ඇයි? සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා තිබ්බ නිසායි. එහෙම ಗುಣධර්ම තියෙන කෙනෙකුට ඒ විදිහට හිත පිහිටවලා උපත කරා යන්න පුළුවන්. මනුස්ස ලෝකෙ එහෙම යන්න පුළුවන් වගේමයි එයාට ධර්මයේ දියුණු කරන්න පුළුවන් සුගතියක දිව්‍ය ලෝකයක හිත පිහිටවලා උපදින්න පුළුවන්. ඒ නිසා ඒ විදිහ ආරක්ෂාවක් ධර්මයේ දියුණු කරන කෙනෙකුට තියෙනවා. ඊළඟට ඔබට මම වීර්ය ඇති වෙන්න මම කරුණු කීපයක් පෙන්ලා දෙන්නම් මිනිස්සු ධර්මයේ කරා යන අය අපට එකපාරට පිටින් බලලා හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මගේ හොඳ අත්දැකීමක් මම ඔබට පෙන්වන්නම්. මම නුවර හිටිය කාලයක් ඒ ඉන්න කාලේ මට බෝගම්බර බන්ධනාගාරයෙන් ආරාධනා කරලා ධර්ම දේශනා කරා. දවසක භාවනා වැඩසටහනකට. දැන් බන්ධනාගාර මිනිස්සු කියපුවා මොකද හිතෙන්නේ එකපාරට? මේ අය කොහොමද දවසක් බනහන්නේ කියලා හිතෙන්නේ නැද්ද? දැන් මට බය හිතුණා. දවසක් බන කියන්නේ කොහොමද? මේ මිනිස්සු පැයක්වත් ඉඳගෙන ඉඳීද? බන අහයිද? මට ගහයිද? දන්නෙත් නැහැ ඒ නිසා මම කල්පනා කළා කිව්වා මං කිව්වා මං පැයකට එන්නම්. පැයක් බන කියලා ඉවරලා බලමු කිව්වා මේ අයගේ මානසිකත්වය. කියලා ඔන්න નિયમિત දවසේ හින් ඇවිල්ලා මාව එක් කරගෙන ගියා. ඒ ජීවිතයකට එකක් අබන්ධනාගාරයකට ගියාම අමුතුම ලෝකයක්. අර ගේට්ටුවෙන් ඇතුළට යනකොට නිකන් මහා අමුතු තැනකට ගියා වගේ දැනෙන්නේ. ඒ අයමයි ඔක්කොම කරේ පාදෝවනේ කරන ඒවා ඊළඟට මුත් කුඩයක් අල්ලගෙන යන්නේවා සාදු සාදු කී කී දෙපැත්තේ පිරීලා හිටියා. ඊට ටිකකට කලින් කෑම දීලා තියෙන්නේ. මං ගියේ එකට විතර. ඒ බෙරෙක් බාල්දියක් අතේ එල්ලගෙන සෙරෙප්පු කටු දෙකත් ඒකට දාගෙන සමහරුන්ගේ අතේ පිඟානක් කෝප ඒවත් ඉතින් තියාගෙන ඒවෙන් ගහගෙන දුකෙදි ඒවා පොඩි වෙලා සමහරුන්ගේ පිරිස කොහොම හරි ඇතුළට යනකම්ම දෙපැත්තේ ඉඳලා පිටිපස්සෙන් ඇවිල්ලා ශාලාවේ වාඩි ලොකු ශාලාවක් තියෙනවා 500ක් විතර ඇවිල්ලා වාඩි වුණා 2100 ගාණක් ඉන්න බෝගම්බර බන්ධනාගාර හිරකාරී එතනින් 500ක් විතර සම්බන්ධ වුණා දේශනාව. ඉස්සරහින්ම ඇවිල්ලා ඉඳගත්තා කොටු කොටු සරන් ඇඳලා බොහොම හොඳ ෂර්ට් ඇඳලා අත්කොට ෂර්ට් ඇඳලා ඔළුව එහෙම හොඳට පීරලා බොහොම හොඳට නාලා එහෙම පිරිසිදුව ඉන්න කණ්ඩායමක් ඇවිල්ලා ඉස්සරහින් ඉඳගත්තා. ඉඳගෙන භාවනා ඉරියව්වෙන් ඉඳගත්තා ඇස් වහගත්තා ආයෙ ඇස් අරින්නවත් නැහැ. පිටිපස්සෙන් ඉඳගත් අනිත් අය කොට කලිසම් ඇඳලා අර හිර කාර්යෝ අදින ඇඳුම් ඇඳලා හිටියේ. මං ඇහුවා ජීලර් මහත්තයා මගේ ළඟින්ම හිටියා. මං ඇහුවා ඒ ප්‍රධාන මහත්මයා මං ඇහුවා මහත්තයා මේ ඉස්සරහා ඉන්න අය කවුද කියලා. හාමුදුරනේ ඔතන එතන හිටියා 100 ගාණක්. ඒ අය ඔක්කොම ඉල්ලුම් ගහට නියම වෙච්ච අය. මරණ දඬුවම් නියම කරපු අය කියලා. අර ඒ අයට එවැනි දඬුවමක් දීලා නිසා බරපතල වැඩ ගන්නෙ නැහැ. හොඳට ආලා බීලා හොඳට ඇඳලා ඉන්නව වැඩක් නැහැ. ඉතින් එදා බොහොම සරලව මම දේශනාව කරා. දැන් මං හිතුවේ මේ අයට ගැඹුරු ධර්මයක් තේරෙන්නේ නැති වෙයි කියලා බොහොම සරලව බුදු ගුණ ගැන තමන්ගේ අතින් වෙච්ච පරණ අකුසල් අමතක කරලා අලුතෙන් සීලයක පිහිටලා ධර්මයේ දියුණු කරන ආකාරය ගැන මේ විදිහට ධර්ම දේශනා කරා. දේශනාව අවසන් වුණා විතරයි කට්ටිය එහෙම මෙහෙන් කන් නැගිට අපිට ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ ප්‍රශ්න අහන්න ඕනේ කියලා. මමත් හිතුවා ඉවරයි තමයි කියලා. දැන් ඊට පස්සේ ජේලර් මහත්තයා කිව්වා ආහම් කියලා කට්ටිය ඉඳෝලා කිව්වා දෙන්නෙකුට විතරක් අවස්ථාව දෙනවා කියලා. කොන්න බලන්න ඉස්සරහාම හිටපු කෙනෙක් නැකිට්ටා. එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සෙක්. නැකිටලා හාමුදුරනේ මගේ නම තාහිර් කියෝ. නමුත් මම දැන් තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකෙක්. ওই කතාව කියන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට. බෑ. මගේ ප්‍රශ්නේ තමයි කිව්වා පටිච්ච සම්පාදේ අවිද්‍යාපච්චය සංඛාරා කියන තැන කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා එක තැනක් තියෙනවා. මිනිස්යා සූත්‍රය කියලා ඇහුවේ. වේදල්ල සූත්‍රේ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර කියලා සංස්කාර තව ක්‍රමයකට විස්තර කරනවා. ඇයි මේ එකම සංස්කාර දෙවිධයකට විස්තර වෙන්නේ කියලා ඇහුවා. ඔන්න ප්‍රශ්නේ. දැන් ඔවැනි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ධර්මඥානයක් නැති කෙනෙකුට. බෑ. මටත් අදාහ ගන්න බෑ මේ මිනිස්සුන්ගේ දැනුම. පස්සේ දැන් එකපාරට උත්තර දෙන්න බෑ මම විනාඩි 20ක් විතර අරගෙන පටිච්ච සම්පාදේ විස්තර කළා විස්තර කළා ඒ කොටස කියලා දුන්නා. ගැඹුරෙන් කීවා විතරයි දැන් මෙන්න උනන්දු ඇති වුණා හොගාලා කට්ටියට. මට තේරුණා මොන වලින් ගැඹුරෙන් කියන එකක් තේරුණා. තව එක්කෙනෙකුට විතරක් අවස්ථාව දෙනවා කියනවා. ඊට පස්සේ පිටිපස්සෙන් හිටපු කෙනෙක් නැකිට නැකිట్లా ඇහුවා හාමුදුරනේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් 37ම එකම භාවනාවක් තුල වැඩෙනවද ඇහුවා නැත්නම් ඒ 37 වෙන වෙනම වඩන්න ඕනද ඇහුවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. ඔච්චරයි ඇහුවේ. දැන් කොහොමද දැනුම? දැන් අපි සාමාන්‍ය මම රටේ ගොඩාක් දේශන කරනවා. වයසක උපාසකම්ම කෙනෙකුට පන්සලක ගිහිල්ලා ප්‍රශ්නයක් අහන්න කිව්වම මොනවද අහන ප්‍රශ්න? හාමුදුරනේ හඳුන් කුරු කටින් නියමපුවහම පවුද කියලා අහනවා. ඌවා තමයි එහි තියෙන ප්‍රශ්න. බුද්ධ පූජාව පරක්කුනොත් මොකක් හරි වෙයිද අපිට කියලා අහනවා. පරක්කු වෙලා තිබුණා. මහා බරපතල ප්‍රශ්න වෙයි නැකිත් ලහන්නේ වෙයි. දැන් බලන්න අර හිරේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න. පස්සේ දේශනාව ඉවර වෙලා මම ගොඩාක් කරුණාවෙන් පිරිත් ටිකක් කියලා ඉවර වෙලා ආශිර්වාද කරා ඊට පස්සේ දැන් මේ අය ඇවිල්ලා බොහොම සමහරු ඇවිල්ලා ඉතින් ඇඬෙනවා මටත් දුකයි ඉතින් ඇවිල්ලා කකුල් අතක ගන්නනවා ඊට පස්සේ අර මුස්ලිම් කෙනා ඇවිල්ලා කතා කරලා කිව්වා හාමුදුරනේ මම දැන් අතුලට ඇවිල්ලා අවුරුදු 18ක් වෙනවා මට පාලියෙන් ත්‍රිපිටක පොත් කියවන්න පුළුවන් කියලා මං ඇහුවා කොහොමද ඔය හැකියාව ආවේ? කියවලමයි කිව්වා හාමුදුරුවනේ. අපේ කණ්ඩායමක් ඉන්නවා කිව්වා 56 දෙනෙක් ඉන්නවා කිව්වා පාන්දර 4ට නැගිටලා අපි භාවනා කරනවා කිව්වා. දවසට අනිවාර්යෙන් පැය 8ක් භාවනා කරනවා. දැන් හිතෙන්නේ නැද්ද මෙහාවට වැඩිය හොඳයි ඕස්ට්‍රේලියාවට වඩා ඇතුළට ගියා නම් කියලා. ඒ ජේලර් මහත්තයෙක් හාමුදුරනේ අපි සමහරලාට පාන්දර 4ට යද්දී මේ කණ්ඩායම නැගිටලා උදේ භාවනා කරනවා. එල්ලුම් ගහක් නියම වෙච්ච පිරිසක්. එතකොට ඒවැනි දැන් ඒ අයගේ කොටස බොහොම ලස්සනට තියාගෙන උදේ මල් පූජා කරලා බොහොම හොඳට ඉන්නවා භාවනා කරනවා ධර්මයේ දියුණු කරනවා පුදුම දියුණුවක් තියෙනවා. පස්සේ මං ඇහුවා දැන් මොනවද කෙරෙන්න ඕන කියලා. පස්සේ කිව්වා අනේ හාඳුනේ රේණුකානේ හාඳුරන්ගේ පොත් ටික අපිට ගෙනත් දෙන්න කියලා. දියුණු වෙලා තියෙන වෙන මොකුත් නිසා නෙමෙයි ඇතුලේ පුස්තකාලයක් තියෙනවා. වැඩි උදේ ඉඳන් හවස වෙනකම් බණ පොත් කියවනවා බණ පොත් කියවනවා බණ පටි අහනවා. පස්සේ ඒ වෙනකොට ඔය මට එහෙම මෙන් හම්බෙච්ච මුදල් ටිකක් තිබුණා. මගේ උපන්දිනේකුත් එදිලා තිබ්බා. ඒකත් අල්ලලා මම ඒ මුදල් වලින් ලක්ෂ එක විතර පොත් ගත්තා. අරගෙන රේණුකාණේ හාමුදුරන්ගේ පොත්, තවත් හාමුදුරුන්ගේ පොත් ඔක්කොම අරන් කබඩ් එකකුත් අරගෙන ඒ ඔක්කොමත් එක ගිහිල්ලා වැඩසටහනක් කරලා පූජා කරා. ඊට පස්සේ දවස් 10ක භාවනා වැඩසටහනක් කරා ඇතුලේ. පළවෙනි දවස මම වැඩසටහන කරා. ඊතුරු දවස් 9ෙම වැඩසටහන මෙහෙව්වේ අර මුස්ලිම් කෙනා. භාවනා උපදේශ දෙන්නේ කරගෙන යන. අන්තිම දවසේ මම සාකච්ඡාවක් කරලා අවසන් කළා. බලන්න මේ මිනිස්සුගේ දියුණුව. සමහරුන්ගේ විස්තර සමහරු කතා කරන දේවල් අහගෙන ඉන්නදී අපටත් වීරිය ඇති වෙනවා. එක මිනිස්සෙක් කියන හාමුදුරනේ හෙට මාව එල්ල මැරුවත් මට විශ්වාසයි කියව මං සුගතිය යනවා කියලා. කාටද කියන්න පුළුවන් ඕක? හෙට මාව එල්ලුම් ගහට ගියත් මට විශ්වාසයි මං බය නැහැ කියව. මගේ වාසනාවට කියව මම මේ ඇතුළට ආවේ. එළියේ හිටියනම් මාව මරලා කියවා. එක්ක මං අපාය යන්නේ කියලා. නඩුකාරයන්ටත් පින් දෙනවා. එල්ලුම් ගහක් නියම කරපු නඩුකාරයන්ටත් පින් දෙනවා. මේ මිනිස්සු දැන් එක මිනිස්සෙක් කියන හාමුදුරනේ මගේ නෝනවයි දරුවෝ දෙන්නවයි කොටලා මරලා තිබ්බා කියලා ඊඩම් ප්‍රශ්නෙකට. ගෙදර එනකොට ඒ තුන් දෙනාම කොටලා මරලා ඊට පස්සේ මෙයා මන්නයක් අරගෙන දැනගත්තා එහා ගෙදරට පැන්න පයින්කොට මිනිහා පැනලා දීවා ළමයෙකුට ගැහුවා මන්නේ. ඊට පස්සේ ඔන්න ඒ හේතු කරගෙන මෙයාව එල්ලුම් ගහට නියම වුණා. දැන් මේ පුද්ගලයා ඇතුලේ හොඳට භාවනා කරන කෙනෙක් කියනවා හාමුදුරනේ මට අවංකව පුළුවන් කිව්වා මගේ නෝනා මරපු මිනිස්සයාට දරුවෝ මරපු කෙනාට අවංකව මෛත්‍රී වඩන්න පුළුවන් කියලා හිත යොමු කරලා. කාටද එහෙම දියුණුවක් ඇති කරගන්න පුළුවන්. එතකොට බලන්න ඒ අයගේ පත්තරයක් තියෙනවා ඇතුලෙන් කරන. ඒ පත්‍රයට ගොඩාක් දහම් ලිපි ලියනවා. එතකොට අර මුස්ලිම් කෙනා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මිනිමරුන් චෝදනා 13ක් තියෙනවා කියලා. පාතාලයට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. මත්කුඩු, මත්ද්‍රව්‍ය වලට, නුයේ ජාවාරම්, හොරකම් වලට සම්බන්ධ කණ්ඩායමක් කෙනෙක්. නමුත් දැන් පුදුම විදිහට ඒ ඔක්කොම අතහැරලා දිනුව කරා යනවා. සමහර වෙලාවට එළියේ ඉන්න මිනිස්සුන්ට වඩා ඉක්මනින් ධර්මයේ කරා ගිහිල්ලා මාර්ගඵලයක් ලබන්නත් පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ අයට මාව හොඳට හිතට අල්ලලා ගිය එක කාරණයක් තිබ්බා. අන්තිමට මට එහි බේරෙන්න බැරි වුණා මාසෙ ගානේ නිතර මටම ආරාධනා කරනවා. ඒකට හේතුව සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් මේ හිරකාරයෝ, මුම් පව්කාරයෝ මේ අයගේ මේ මොනවද? අර එහෙම ඒ අයව මානසිකව වැටෙන විදිහට තමයි කියන්නේ. පළවෙනි දවසේ මම ගිහිල්ලා මම දන්නවා දැන් මෙතන මිනි මරපුවයි ඉන්නවා. නොයේක් වැරදි කරපු මිනිස්සු ඉන්නවා. මම දේශනාව පටන් ගන්නකොට මම ඇහුවා දැන් මෙතන එක මිනිහක් මරලා පොය ඇති කියෝ. මිනි දෙක තුනක් මරපොයත් ඇති කියෝ. හතරක් පහක් මරලා පොයත් ඇති කියෝ. මම ඒවා මෙතන ඉන්නවද 1000ක් විතර මරපොය? කවුරුත් නැහැ. මං කිව්වා 1000ක් විතර මරපු අඟුලිමාලටත් වීරියෙන් ධර්මයේ දියුණු කළ රහත් වෙන්න පුළුවන් වුණා නම් මේ අයට මොකද්ද කියලා අන්න ආත්ම විශ්වාසයක් ඇති වුණා. එතකොට ඒ අයට හැඟීමක් ඇති වෙනවා අපට මේක කරගන්න පුළුවන්. අපට අවශ්‍ය වෙන්නේ වීරිය විතරයි. අපට අපේ පරණ වැරදි හදාගෙන ධර්මයේ කරා යන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති වුණා. ඒත් එක්ක ධර්මයේ කරා යන දැන් බලන්න අපාය යන කර්ම හැදිච්ච අය. සතර අපායේ උපදින්න හැදිච්ච අය තනියෙන් අර බණ පොත් ටිකේ තමයි කල්යාණ මිත්‍යා කරගත්. දහම් පොත්පත් කියවලා දහම් පටි අහනවා භාවනා කරනවා එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා. ධර්මයේ කරා යනවා. ඒ නිසා අපේ ජීවිතේටත් අපට ආදර්ශයක් හැටියට ගන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මරණ මංචකයේ පවා ධර්මයේ හිත පිහිටව ගත්තොත් ධර්මයේ කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් කමක් නැහැ හරියට අපි නම් හිතාගෙන ඉන්නවා නේ මම මරණාසන්න වෙනකොට මෙහෙම දරුවෝ වට කරගෙන සමහර විතරනේ එහෙමනේ. දරු මුණු බුරෝ ටික වට කරගෙන. අනේ මට උගුරට වතුර ටිකක් හරි දාන්න මේ මුන් ඉන්නවා නම් මගේ ළඟ ඕවන් තමයි සමහරුන්ගේ අදහස. ඒ නිසා ඔය සිහින එකක්වත් අපිට හිතන්න බෑ. සමහරලාට හතුරෙක් ළඟ හිටියෝ මරණාසන්න වෙලාවේ කොහේ මැරෙයිද? මහා පාරේ මැරෙයිද? හදිසි අනතුරකින් මැරෙයිද? අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කොයි මොහොතේ කුමන ආකාරයේ මොන විදිහට මරණය අපි කරා එනවද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අර කියපු කරුණු පහ හිත තුල පිහිටවගෙන තිබුණා නම් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. අන්නේ පහ දවස් ගානේ Taman තුල බල බල දියුණු කරගත්තා නම් අපට පුළුවන් හිත පිහිටවලා හිත වඩන්න සුගතියට. ඒ හිත වඩන ගමන්ම ඒක නෙමෙයි අපේ නිෂ්ඨාව අරමුණ. අපි නිවන් අවබෝධයේ පිණිසයි අපි ධර්මයේ වඩන්නේ. හැබැයි නිවන් අවබෝධයේ කරා යන අතරතුර අපට තියෙන ආරක්ෂාවක් තමයි සුගතිය. ධර්මයේ දියුණු කරන්න තියෙන ආරක්ෂිත තැනක් තමයි සුගතිය දිව්‍ය ලෝකය. ධර්මයේ දියුණු කරන මාර්ගඵලලාභී දෙවියන් ඉන්නේ ධර්ම සාකච්ඡා කරන තැන. එතකොට එවැනි තැනක් ඉලක්ක කරලා හිත පිහිටෝලා අපේ මූලික අරමුණ ධර්මාවබෝධය කරා යෑම. ඒ නිසා අපි හැම කෙනෙක්ම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගමු. කවදා කොයි මොහොතේ කුමන ආකාරයෙන් මොන විදිහට අපේ ජීවිත අහිමි වෙයිද කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි හැම කෙනෙකුටම මුණ ගැහුණා. ඒ නිසා දවසින් දවස මොහොතින් මොහොත අපි කවුරුත් මරණය කරා ලං වෙනවා. මේ මරණේ නැමැති අනතුරු ඉදිරියේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන ධර්මීය කරාම යනවා ධර්මීයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. අද දවසේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ශිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුම්මත් දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත් දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං සත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු තං සදා හැම දිනාටම ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා කියලා සාදු කියන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි.